අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල අඩංගු පස්සපච්චය වේදනා කියන ඒ ධර්ම කාණ්ඩයේ වේදනා කියන පදේ පිළිබඳව විග්‍රහයක් කරන්නයි. මේක පෙරදී අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ කියන මේ කාරණා පිළිබඳ මේ පින්නතුන්ට අසන්ත ලැබෙන්න ඇති. එනිසා බලාපොරොත්තු වෙන්නේ අද මේ පටිච්චසමුප්පාද චක්‍රයේහි වේදනා යනුවෙන් හඳුන්වපු ඒ පදය කෙබඳු දෙයක්ද එයින් පෙන්වන්නේ කෙබඳු අදහසක්ද කියන කාරණයෙන් හොඳින් තේරුම් අරගන්න බලන්න ඕනේ. මේ ලෝක සත්‍යයේ සසර ගමනේ පරිහරීමේදී ඒ ඒ අද්දවටපත් වෙනකොට අද්දවින් අද්දව මාරු වෙවි යන මේ ගමනක් හැදෙනවා. මෙන්න මේ සසර ගමන කියන නිවන් තැන හැදෙන ඒ පටිච්චසමුප්පාද චක්‍රය තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරලා තේරුම් කරගන්නේ. පටිච්චසමුප්පාදයේ මහා සාගරයක් වායි කියලා අපි මේකට කරක් දැනුම් දුන්නා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ මහා සාගරයක් ඇති පටිච්චසමුප්පාදයේ එකින් එකට තේරුම් අරගත්තා නම් මේ ධර්මඥානයේ මහා විද්‍යාව නිවන පහළ වෙලා ධර්මාභෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ අපි යම් සත්‍යයේ මේ සසර ගමන යන වෙලාවේදී පරිසරාගෙන යනකොට යම් කිසි චක්‍රානුසාරයකින් ඇති වෙන වැඩ පිළිලක් හේතු කොටගෙනයි මෙබඳු භව ගමන තරස් වෙලා එන්නේ. අන්න ඒක විද්‍යානුකූලව පෙන්වන මේ දහම් චක්‍රය තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරන්නේ. එතකොට මේ වේදනා කියන පදයේ පස්සපත්ත්‍ය වේදනා කියන කියන කොට එතන කියුනේ කුමක්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ කියන අදහසයි. නමුත් මේ කෙටි අදහසින් අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. කෙවන් ස්පර්ශයක්ද කෙවන් වේදනාවක්ද මේ කියන්නේ කියන්නේ. මෙතෙන්දී අපි දකින්න ඕනේ විභංග ප්‍රකරණේ අභිධර්ම ග්‍රන්ථය. අන්නේ විභංග ප්‍රකරණේ පෙන්වා තිබෙනවා පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසක්. අන්නේ කොටසේ මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ කොටස් විග්‍රහ කරලා තියෙනවා ඉතාල පැහැදිලිව. ඒ තුලින් අපි දැනුවත් වුණා නම් අපිට ඉතාමත් පහසුවෙන් ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් මේ පදාර්ථ තේරුම් අරගෙන ඊට අනුකූලව ඒ ධර්ම අවබෝධය ලබා ගැනීම හැකියාව ඒකට ලැබෙනවා. ඒසා තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශය කියන්නේ කොහොමද පෙන්වන්නේ? සත්‍ය තතමා සලායතන පත්‍ය පස්සෝ කියලා මෙහි තියෙන ස්පර්ශය ගැන කියනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවා සම්පස්සෝ කාය සංපස්සෝ මනෝ සංපස්සෝ අයං උපති සලායතන පත්‍ය පස්සෝ කියලා මෙතන විස්පර්ශය ගැන කියනවා. එහෙනම් කොහොමද අපි දැනගන්න ඕන? වේදනාවට පත්‍ය වෙන්නේ මේ විස්පර්ශේ නම් සබඳි විස්පර්ශයක්ද සංස්පර්ශයයි පත්‍ය වෙන්නේ. හය ආකාරයකට විග්‍රහ කරලා තියෙන ඒ සංස්පර්ශ කියන වචනේ ස්පර්ශයි සංස්පර්ශයි අතර තියෙන වෙනස අපි තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඒ වගේම අපි දකින්න ඕනේ. පස්සපච්චය වේදනා කියලා පෙන්නපු තැන මේ වේදනාව කොහොමද විග්‍රහ කරන්නේ කියලා. එතෙන් දකින්න ඕනේ සත්‍ය කතමෝ පස්සපච්චය වේදනා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඥාන සම්පස්සජා වේදනා, දීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං වේත්‍යති පස්සපච්චය වේදනා. දැන් මෙතෙන්දි තෙල්ලා තියෙන මේ වේදනාව නිකම්ම වේදනාවක් නෙමෙයි. විශේෂයක් තියෙනවා. මොකද්ද මේ තෙල්ලාන්නේ? මේ වේදනාව හට ගැනීමේදී එකින් එකට සකස් වෙන ආකාරය. චක්කු සංපස්සජා වේදනා. නිකම්ම වේදනාවක් නෙමෙයි. සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එතකොට මේ සංස්පස්සජා වේදනා කියන වචනේදී අපි අද අපි අද තේරුම් ගන්න තියෙන වේදනා කියන වචනයත් එහි අපිට වැටහිලා තියෙන අර්ථයක් මේ පටිච්චසමුප්පාදයේ පෙන්වපු වේදනා කියන තියෙන අර්ථයක් සමාන නැහැ. ගාක් වෙනස්කමක් තියෙන අපි තේරුම් අරගන්න ඕනේ කාරණේ. ඒතර කොහොමද අපි මේ කාරණේ වටහා ගන්න තේරුම් අරගන්නේ? සංස්පර්ශය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් අරගත්තා. ස්පර්ශ කියන එකේ වෙනසයි සංස්පර්ශ කියන එකේ වෙනසයි. අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන ඒ මුලාසහගත මානසිකත්වයේ තුලින් වැරදි ආකල්පයකින් ලෝකය පිළිබඳව දැකලා නිත්‍ය සැප ආත්ම කියන මේ දෘෂ්ටිය ලෝකය පිළිබඳව බැඳිලා ඇති කරගන්නා වූ දෘෂ්ටියකින් යම් කිසි ස්පර්ශයක් කරනවා. සහයට රූප වෙනකොට රූපයක් වශයෙන් නෙමෙයි මනවඩන රූපයක් හරි වටිනා රූපයක් දෙබඳු ස්වභාවයක එකක් මේක මටයි කියන එකක් එහෙනම් මගේ පිළිසෙටයි කියන එකක් මේ ආදී වශයෙන් මේ සදාස් වලින් අරගෙන ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. අන්නේ රූප අරමුණක් කෙරෙහි ශබ්ද අරමුණක් කෙරෙහි ගන්ධ අරමුණක් රස අරමුණක් ස්පර්ශ අරමුණක් ධර්ම අරමුණක් කෙරෙහි මමත්වයෙන් බැඳිලා මමය මගේ කියන දෘෂ්ටියට පත් වෙලා මේ ආකාරයෙන් අපේ දේ අතුරු කරන්න ගත්තා නම් ඒක දැක්කා විතරක් නෙමෙයි ඒ පිළිබඳව තවත් විශේෂ සත්‍යයක් ඇතුවයි දකින්නේ ඒක මගේ දෙයක් එහෙනම් ඒ මම මා සතු දෙයක් මේ ආදී වශයෙන් අපි බැලීමකින් දකිනවා චන්ද රාගය කියන්නේ මේකට කියනවා චන්ද රාගයෙන් බැඳිලා මෙන්න මේ චන්දරාගයෙන් වැඩිලා මෙබඳු ආකාර වන්නා වූ ස්පර්ශයක් ලැබුවාම ඒ ලැබෙන ඉන්ද්‍රණයක් ඇත්නම් ඒකත් සීමාව උස්මාලිය විශේෂ ඉන්ද්‍රණයක් බවට පත් වෙනවා. දැන් අපි පොඩි උදාහරණයක් අරන් බලමු. ඉතිහාස 10 නෝට්ටුවක් කෙනෙක් ළඟ තියෙනවා. අපිට ඒ නෝට්ටුවක් තියෙනවා. ඒක අපේ නෙමෙයි කියලා අපි දන්නවා නම් අපි එහෙම අදහසක් ගන්න නෙමෙයි. ඒක සැදවත් කුලවිදියක් අපි මේක ඉතර ප්‍රශ්නයක් නෑ. කවුරුහරි ඉල්ල දැම්මත් ඉතර ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ නෝට්ටුව මම කියන තැන මගේ කියන තැන තියෙනවා නම් එහෙම එතන සම්බන්ධ වුණා නම් ඒකට විශේෂ සැලකිල්ලක් දක්වනවා ඒ නෝට්ටුව දැක්කහම ඉතින් යන්නම් කියන විදිහට අපි කලබල වෙනවා කොහෙද කොහෙද කවුද ගත්තේ අපි ඒක විශේෂ භාවයකටපත් වෙනවා ඒ වගේම හිතෙන් දැක්කට පස්සේ මේක මට මේ මේ වැඩ කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා මේ සිරිමුදලකින් අපි ඒ ගානේ කියුවට ඒ වගේ වටිනාකම් තියෙන මොනවා හෝ දේවල් මම මගේ කියන ගොඩේ තියෙනවා නම් ඒවා දකින්නකොට ගැටීමේ සීමාවක් මාළු හිලා තව තවත් එහි ඇලුම් කරන දෙයක් හෝ ඒක විරුද්ධ දෙයක් වෙනකොට ගැටෙන ස්වභාවයක් හෝ ඇති වෙනවා. ඒවා දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? දෙකේ දූෂිතාවයක් ඇති වෙන එක ඇලීමක් ගැටීමක් හටගන්නේ. එහෙම නැත්නම් මං අද මෙවල් කෙනෙක් මෙතර මුදලක් තියෙන කෙනෙක් මෙතර වත්තමක් තියෙන කියලා ඒකන් මානසිකත්වයක් ඇති කරන්නේ. ඒ අරමුණු විතර වස්තුව මම මගේ කියන ගුණය තියනවා නම් ගැටෙනවා. ඒක ඇති වෙන්නේ මොකද මෝහය. නැත්නම් මුලාව. ඇලීම ගැටීම මුලාව කියන මෙන්න මේ තුනට අද තමන්ට හේතු වෙනවා. ඒ වගේම ඒ තුන පවත්වාගෙන ඉන්න මාර්ගය මගේ කියන උදේ තියාගන්න ඕනේ. මම එතන ඉන්න ඕනේ කියන මේ අදහස නිසා ඒ පස්පස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ඇතිවෙනා වූ වින්දනය ඒ පිළිබඳ දැනෙන ස්වභාවයෙන් එතකොට අපිට ඇති වෙන්නේ ප්‍රියමනාප ආකාරයෙන්. එහෙම නැත්නම් අප්‍රියමනාපය කියලා ඒක විරුද්ධ දෙයක් වෙනවා. එදා කියනවා මේ වේදනාව කියනකොට චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් ඇහැට පේනදී, කනට ඇහෙනදී, නාසයට දැනෙනදී, දිවට දැනෙනදී, කයට දැනෙනදී, මනසට දැනෙනදී. මේවා මේ පිළිබඳව මම වගේ කියන අදහසින් අතුරු කරන්න ගියහම අන්නේ ඇති වෙන වේදනාව සංපස්සජා වේදනාවක් වෙනවා. ඒ සංපස්සජා වේදනාව සමහර වෙලාවට සැප වේදනාවක්. එහෙනම් මේ වේදනාව කියන කොට තවත් ආකාරයකින් පෙන්නනවා සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියන. එතකොට මෙතෙන්දී ඇති වෙන වේදනාව කියන එකේදී අපි දකින්න ඕන එකක් තියෙනවා. සංස්පර්ශයෙන් හටගන්න වේදනාවයි කවුරු හරි ගැහුවොත් එහෙම ඇති වෙන වේදනාවයි දෙකක්. දෙවියක් හැදිලා, ඔළුවේ කැක්කමක් හැදිලා, පිටේ අමාරුවක් හැදිලා, පඩේ අමාරුවක් හැදිලා ඇති වෙන කැක්කමක් වේදනාවක් තියෙනවා. ඒක ඔය කියන සංපස්සජා වේදනාව නෙමෙයි. මේ කියන වේදනාව කියන කොට නිරෝධ කරන්න පුළුවන් දෙයක්. නැත්නම් උදා නොවන සත්‍යයට පත් කරන්න පුළුවන් දෙයක්. ලෝතර බුදු පියාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා වේදනා නිරෝධ කරලා කියලා පෙන්නනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධය. එහෙනම් මේ නිරෝධ කරන්න පුළුවන් වේදනාවක් නම් අර කියන ඔළුවේ අකුම, බඩේ අමාරුවේ, එහෙම නැත්නම් ඇඟේ ඇඟපතේ රුදාව මේ වගේ දේවල් ලෝතර බුදු පියාණන් වහන්සේලා කියලා තියෙන බව ඔප්පිනවා. අපි පිටගත සාක්ෂි වලින් ධර්ම කරුණු වලින් පේනවා. මහරහතන් වහන්සේලාලා තිබුණා ඔප්පිනවා. බුද්ධාග පිළිස්සල විග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ රාතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු හැටි බාල්හාමේ දුක්ඛ වේදනා අනික්කමන්තු නොපටික්කමන්තු ආදී වශයෙන් මේ වේදනාව හරි බලවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පේන්නේ නැහැ. මේ ආදී වශයෙන් තේරෙන්නට. ඉතින් අපි ඒ නිසා හොඳට පැහැදිලි වෙලා තියෙනවා. පටිච්චසමුප්පාද චක්‍රයට අනුකූලව අවිද්‍යාව සහගතව ගොඩනැගෙන වේදනා නිරෝධ කරපු ඒ මහරහතන් වහන්සේලාට ලෞතර බුදුපියාණන් වහන්සේට එවන් වේදනා දැනලා තියෙන බව හොඳට පැහැදිලිව පේනවා. ඒතර දුක් වේදනා දැනලා තියෙනවා. දුක වේදනා දැනෙනවා. ඒ දැනීමේ ස්වභාවය එකක් මෙතෙන්ට සංසස්සජා වේදනා කියන එක එකක්. එහෙනම් උන්වහන්සේලා නිරෝධ කළේ නිකම්ම වේදනාව නෙමෙයි සංසස්සජා වේදනාවයි නිරෝධ කළේ. දැන් අපි තේරුම් අරගන්න ඕනේ සංපස්සජා වේදනාව උදාහරණ සහිතයි. කොහොමද මේ සංපස්සජා වේදනාව කියන්නේ ඇති වෙන්නේ? සංස්පර්ශය නිසා ජනිත වන වේදනාවයි සංපස්සජා වේදනාව කියන්නේ. අවිද්‍යාවෙන් විතරලා ඇත්ත පේන්නේ නැති නිසා මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියටපත් වෙලා හරි වටිනා දෙයක් හරි වැදගත් දෙයක් කියලා හිතාගත්ත ඒ මුලා මානසිකත්වයක ස්වභාවයක් යදාහත යථාභූතය ලැබෙනකොට යදාහත නැති වෙලා යනවා. ඒක අන්නේ මුලා අදහසින් විතර වෙන පුද්ගලයා යමක් දැක්කම ඇහැර රූපයක් වශයෙන් දැක්කනම් ඒ තමන් ඇසුරු කරන රූපයක් නම් ඒ රූපේ මනවලන එකක් නම් මා සතු දෙයක් එහෙනම් මම හැඩයි වැඩයි ලස්සනයි එහෙනම් මගේ පිරිස හැඩයි වැඩයි ලස්සනයි මෙහෙමයි කියලා මේ කාකාරයෙන් ප්‍රියමනාපයක් දර්ශනයේ දැක්කහම ඇති කරගන්න. දැන් මෙතෙන්දි පේනවා මමයේ මගේ කියන මේ දෘෂ්ටිය නිතර වටිනාදයක් කියලා ගත්තාම මානසිකත්වයේ ඒකාන්තයෙන් එහි ඇලෙන්න භාවයක් එනවා. ඇලුම් කරනවා. අනේ ඇලොම් කරන ස්වභාවයක් ආවනම් මෙන්න මෙතෙන්දී අපි හිතන්නේ මොකද්ද? අසංහා උපාදාන කියලා පෙන්නපු ලෝකයට බැඳෙන්නා වූ හැදෙන්නා වූ මානසිකත්වයේ ඉන්නේ. මෙන්න මේ නිසා තමයි සංපස්සයෙන් දැන්තවන්නා වූ වේදනාව කියන එක සසර ගමනට හේතු වෙන්නේ. ඇලුනහම මොකද වෙන්නේ? ඒ පසු බල හඹා යන්න හිතෙනවා. ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ. ඒ බඳු දේවල් මට තව තවත් වෙන්නේ කියලා හැඟෙනවා. මේ ආදි වශයෙන් මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ මේවා අරමුණු කරනකොට මේ අරමුණු කිරීමේදී මේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒවා තමා විසින් පවත්වන්න උත්සාහ කරනවා. ඒවා ඇසේ පවත්වාගත හැකි කියලා එනි හරි ආස්වාද ජනකයි කියලා ඒව අත්හරින්න බෑ ඒව පසුපස යන්න ඕනේ කියලා හමායන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මෙබඳු වන්නා වූ ඉන්ද්‍රිය නිසා ඇති වෙන මානසිකත්වය නිසා එහි ඇලීමට බැඳීමට හේතු වෙන නිසා තමයි සසර ගමනට හේතු වෙන්නා වූ මානසිකත්වයෙන් මුල් කරගෙන අවශ්‍ය පසුතලයක් ගොඩනැගෙන. අන්නේ ගොඩනැගීමට හේතුකාරකන වේදනාවක් නිසා තමයි ඒ වේදනාවයි ගොඩන කියේ සංපස්සජා වේදනා කියලා. කෑමක් ගන්නකොට රස දැනෙනවා. රස වේදනාවක් දැනෙනවා. ඒක පිටතර තිබුණොත් පිටතරම දැනෙනවා. ජීවිතයට තිබුණොත් නිර්වි ආකාරයෙන් දැනෙනවා. ඒ දැනෙනක වාගේ එක. ඒකට මමත්වයෙන් ඇවිල්ලා හරි වටිනා දෙයක් මේකේවම ඉන්න ඕනේ. මේ තුන යයි යයි පවතින්න ඕනේ. මේක හර හරි කොච්චර වැදගත්ද? කොච්චර අසද්ද කොච්චර හොඳද? මේ ආදී දෘෂ්ටියකින් ලෝකයේ පැවැත්ම හොඳයි කියලා දැනනකොට තමයි අර කියන සංපස්සජා වේදනාව ඇති වෙන්නේ. දැන් අනිත්‍ය නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් යුතුව ස්පර්ශ කළොත් තමයි සංස්පර්ශ ඇති වෙන්නේ. මේ සංස්පර්ශයෙන් ඇතුළු කරලා තමයි ඊට අනුකූල වින්දනයක් ඇති වෙලා සංපස්සජා වේදනා කියන தත්ත්වය ඇති වෙන්නේ. එන අපි දුරු කරගන්න බලන්න ඕනේ මොකන්ද? අන්න මේ සංපස්සජා වේදනා කියන මානසිකත්වය. ඒක දුරු කරගත්ත ගැනීමේදී අපිට කොට දෙන්නේ ඒ වේදනාව නිසා ඇතිවෙනා වූ සසර ගමට තියෙන සම්බන්ධතාවය දුරු වෙලා යනවා. අන්නේ දුරු වුණා නම් සසර ගමන දුරු වෙනවා. එන්නට අපි දකින්න ඕනේ වේදනාව කියන්නේ මොකද්ද? ඒ වේදනාවට හේතුව මොකද්ද? ඒ වේදනා නිරෝධයේ කොතර සාන්තව ප්‍රණීතද? ඒකට මාර්ගය මොකද්ද? මෙන්න මේ කාරණා අතර මේ වේදනා කියන මේ පරිච්ඡසම්පාදයේ වේදනා කියන කොටස පිළිබඳව දැනගෙන හිටියනම් දැනුවත් වෙලා හිටියනම් ඒ දැක්කාට ඥාන හතරක් පහළ වෙනවා කියලා පෙන්නනවා. නිවන් දැකීමට හේතුකාරක ඥාන හතරක්. ඒ තමයි වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ මාර්ගය කුමක්ද කියන මේ කාරණා හතර. එහෙනම් මේකෙන් අපි දැනගත්තා දැන් වේදනාව කියන්නේ මොකක්ද? ස්වභාවයෙන් අපිට දැනෙන ඒ ස්වභාවය නෙමෙයි. ඒක කාටවත් දැනනා අරියත් උන්වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේ සතර ගමනට හේතු වෙන සියලුම කොටස් දුරු කරලා ඉවරයි. නමුත් අර වේදනාව දැනෙනවා. එහෙනම් මොකද අයින් කරලා තියෙන්නේ? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවා කියන දෘෂ්ටියකින් මේ ලෝකේ ඇවිල්ලා තියෙන අවිද්‍යාව තෘෂ්ණා සහගතව. ඇති වුණා යම් කිසි නින්දයක්ද? එවන්දු වන්නා වේදනාවයි නිරෝධ දෙවි. නැත්නම් සංපස්සජා වේදනාව. එහෙනම් අපි දකිනවා මේ සංපස්සජා වේදනාව කියන එක තමයි මෙතන මේ වේදනාව කියලා කියන්නේ. ඒකට හේතුව මොකද්ද කියලා බලපුවා අපි දකිනවා අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් යුක්තව වටිනවායි කියන මානසිකත්වයක් ඇති කරගෙන ඒ තුළ හඹායන මානසිකත්වයක් ඇති කරගත්තාම අන්නේ යැලී යැලීමේ බැලේ ස්වභාවය තමයි මේ වේදනාව යැලියගේ පවත්තන්න හේතුව. නෑ ස්පර්ශ කරන්න හිතෙනවා. ඒ ඒ ආකාර මමත්වයෙන් ස්පර්ශ කරන්න හිතෙනකොට ඒ නිසාම හටගන්නා මමත්වයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව සංපස්සජා වේදනාව. මෙන්න මේ යම් දවසක මමයි කියලා අල්ලන්න මගේ කියලා ගන්න මගේ ආත්මයයි කියලා ගන්න හරයක් මේ ලෝකේ නෑ නේ පිළිකර කියලා දැක්කට පස්සේ ඇහැට රූප පේනවා. පෙනීමේ ස්පර්ශය තියෙනවා. සංස්පර්ශය නෑ. කනට ශබ්ද ඇහෙනවා. ස්පර්ශය තියෙනවා. වටිනවා කියන හැඟීම නිසා එකතු වෙලා හටගත්ත සංස්පර්ශය නෑ. ඒ වගේම දිවට රස දැනෙනවා. ඒ නිසා දිව නිසා හටගන්නා සංස්පර්ශයක් තියෙනවා නම් ඒක නෑ රසස් ස්පර්ශය තියෙනවා. ඒ වගේම නාසයේ ගන්ධය දැනෙනවා. ගන්ධ ස්පර්ශය තියෙනවා. ඒ සමග ගන්ධ සංස්පර්ශය නැති වෙනවා. සංස්පර්ශ කියන කොටස නැති වෙනවා. ඒ වගේම කායයට පොට්ටබ්බයක් නැත්නම් ඇතුල් කරනකොට දැනෙනා පහසක් දැනෙනවා. හැබැයි දැනනට ඒ පිළිබඳව වටිනවා හරි හොඳයි වැදගත් කියලා එහි ඇදෙන බැඳෙන සංස්පර්ශයක් ඇති වෙන නැති නිසා සංස්පර්ශයෙන් දැනෙන වේදනාවක් මානසිකත්වය ගොඩ නැගෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි දැනගන්නවා හටගන්නේ කොහොමද? සංස්පර්ශය මොකද්ද? සංස්පර්ශයට හේතුව මොකද්ද? අන්නේ හේතු නිරෝධ කළොත් මේ සංස්පර්ශය නිරෝධ වෙනවා කියලා දකිනවා. මොනවද හේතු නිරෝධ කළ යුත්තේ? වටිනවයි කියන හැඟීමේ ගත්තේ අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්. කැමැති හේ පවත්න්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ආස්වාද මාත්‍රේ නිින්න ගියොත්, ඒ වේදනාවට පත් වෙන්න ගියොත් ඒක හොඳයි කියලා ගන්න ගියොත්, බදන්න ගියොත්, ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. අන්න මේ මුළු පසුතලයේම උත්සාහයෙන්, නිරතයෙන්, වීර්යයෙන් කරන්න ඕන පෝෂණය කරන්න ඕන. අපි කොච්චර කැමතියි පාත් ගන්න ඇදුවා කැමතියි පවතින්නේ නැති මේ ආකාරයේ උපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා යන මෙන්න මෙබඳු දෙයක් ඇතුලෙන් තමයි අපිට ගන්න වෙන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්ව වේදනා කියන අවස්ථාව. වේදනා භුක්තිය. එහෙනම් මේ වේදනා භුක්තිය ලබා ගැනීමට ඕන කෙනෙක් ඕන වුණොත් ඒකට ලබා ගැනීමට අවශ්‍ය කරන දහසක් අංකතු නැද්ද? අවශ්‍ය පරිසරයෙන් උල්ලංඝා ගන්න ඕනේ. අවශ්‍ය අසකා ජීවනාසේ ශරීරය මන සකස් කරගන්න පෝෂණය කරගන්න ඕනේ. Taman කමිසේ පාත්තන්න කොච්චර උත්සාහ කළත් ඉතේ පවත්වන්න පුළුවන් හැකියාවක් නැති දෙයක් ඉතේ පවත්වන්න හැදුවොත් බැරි විදිහකට කරන්නා වූ මුලාසහගත උත්සාහයක් පමණක් වෙනවා ඒ නිසා මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තේ නැත්නම් අද සිද්ධ වෙනවා. අනේ කොහොම හරි මම මේකේ රැඳගන්න ඕනේ. කොහොම හරි මාර්ගයේ පවත්වන්න ඕනේ. මම කියලා මගේ කියන ගුණේ තියාගන්න ඕනේ. බාධකයක් හතරයක් එයාට එන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ ආදී විශාල මානසිකත්වයක විචිත්‍ර භාවයක් සහිතව ඒවා හැට ගැනීමට පෝෂණය කිරීමට කෙලවරක් නැති දුක් වෙනවා. ඒ දුක සියල්ලම වැහෙනවා අර වේදනා ආස්වාදී. ඒ වේදනාවේ ආස්වාදී වැළගත් කියලා ගත්තාම තමයි ඒක ආස්වාදාත්මකව මනසට නැගී එන්නේ. අසහාර දෙයක් කියලා වැටෙන්න වැටෙන්න මොකද වෙන්නේ? ඒ බඳු දෙයක ගණ්ඩ ආස්වාදයක් නැහැ. පුංචි ළමයා පුංචි කාලේ සෙල්ලම් බත් වෙනවා කියලා දැන් ටිකක් පොල් කට්ටකට අරගෙන පස් ටිකක් පොල් කට්ට අරගෙන ඒක ගහලා කොම් පිට් වෙනවා කියලා බොහොම ආස්වාදයක් වෙනවා. නමුත් මේ බඳු අවස්ථාවක ආස්වාදෙ ඉඳලා අපි වැඩි විදිහටපත් වෙනකොට අපි දකිනවා හරයක් නැති දෙයක් මේක කරන්නේ. ඒ හරයක් නැහැ කියන අදහසක් නම් අපිට එහි ආස්වාදයක් නින්ද මානසිකත්වයක් නැතිව යනවා හැටි අපිට උදේට පැහැදිලිව තියෙනවා. මෙන්න මේ වගේ අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට අනාත්ම හැටියට මේ වේදනා පිළිබඳව දැක්කනම් සමස්ත මේ වේදනා පිළිබඳ සියවරාපේකෙන් බැහැර වෙලා යනවා කියලා අනුමතාවය. අන්න බැහැර වෙලා ගියා නම් මොකද වෙන්නේ? ඒකේකාර මේ තාක්ෂේ ගොඩනගා ගැනීමට අපි ඉතින් කරපු උත්සාහයෙන් වීර්යය වැඩක් නැති වේසක් නේද? හරයක් නැති වේසක් නේද මේ ඉන්නේ කියලා දකිනකොට ඒ මුල් කරගෙන දුක්ඛාට සත්‍යය වැටෙනවා. මෙන්න මේක මුල් කරගෙන අපි දකිනවා එහෙනම් දුකට මුල වුණා මේ වේදනාව ප්‍රියමනාපයි කියලා අදගන්න එක අල්ලගන්න යන එක මුලාවෙන් යථාභූතයෙන් දකිනකොට දැම්මනම් මේ වේදනාව ගොඩ නැගෙන්නේ හිත නැති වෙලා යන බව දැනගන්නවා. ඒ සඳහා නිදහස් වුණාම ඔච්චර සාන්තද ප්‍රණීත නිවන කියන්නේ ඒකත් වෙන ඉදිරිය දැනගන්නවා. ඒකට වාරි වෙනා මෙහි යථාර්ථය විසින් දැකලා ලෝකයෙන් වේදනාව දුරු කරගත්ත සියලු දේට ආදීනවත් ඒකෙන් වෙනින්න ලබන්නා වූ නිවනේ ආනිසංසයන් විතර පිළිගීමයි ඒකයි ආර්ය මාර්ගය කියලා දැනගන්නවා. මෙන්න මේ හතර ආකාරයේ දැනගත්තාම වේදනාව පිළිබඳ ඥාන හතරක් පහළ වෙලා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා මේ පිළිබඳ තේරුම් අරගන්න ඕනේ. මේ උත්තරීතර ධර්මතාවය විසින් තේරුම් අරගෙන මේ වේදනාව කියන තර පරිච්ඡාපාදී දෙන්නු අවිද්‍යාවපත්යෙන් හටගන්න වේදනාව මේ ආකාරයෙන් තේරුම් අරගෙන යථාභූතේ ලබා ගත්තා නම් එතෙන්දි සිද්ධ වෙන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යන අවබෝධ කිරීමයි. ඒ නිසා මේකේ තේරුම් අරගෙන මේ පරිච්ඡාපාද ධර්මයේ තියෙන එකඟ සාක්ෂාත් කරගන්න අරිස්ථාන කරගන්න සෑම දිනකට යාපතක් වේවා. සිතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දීවා අනුමෝදන්තු